ඊළඟට සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයා ඔබතුමාට හරි අවසරයි අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි අවසරයි අපේ හාමුදුරනේ ඔව් පුද්ගලික අත්දැකීමක් එක්ක මේක කියන්න ඕනේ චූල සීල මහා සීල ගැන කියවූ අදහසත් එක්ක මහේශාක්‍ය ආසන ගැන අපේ හාමුදුරුවෝ කරවූ පැහැදිලි කිරීමත් එක්ක මම විශ්‍රාම යනතුරු වැඩ කරේ අවුරුදු 5ක් විතර දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විදිහට මම වැඩ කරේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විදිහට අවුරුදු 5ක් විතර අපට අපේ මුළු ආයතන ගොඩනැගිල්ලම ජපානයෙන් ලැබිච්ච පරිත්‍යාගයක්. ඒකේ දෙපාර්තමේන්තු ප්‍රධානියට කාමරයක් තිබුණා. බොහොම අල්පේච්ච පෙනුමක් ඇති. අල්පේච්ඡ මේසයක් සහ පුටුවක් තමයි දෙපාර්තමේන්තු ප්‍රධානියට තිබුණේ. නමුත් මේ කාලය ඇතුළත දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ඉල්ලීමක් ආවා අර හෙඩ් ටේබල් කියලා අපේ හමුදුනේ තයක් මහේශාක්‍ය පෙනුමක් ඇති ආසන ලබා ගන්න. ඉතින් මම පුද්ගලිකව ඒක ප්‍රතික්ෂේප කරා. වල්පේච්ඡතාව සහ මහිච්ඡතාව පිළිබඳ දහමේ කරුණු කල්පනා කළා. නමුත් අවසානයේදී මම හිතන්නේ ප්‍රධානී විසිගානකින් දෙදෙනෙක් විතරයි ඒක පරිත්‍යාග පරිහරණය කරේ. නමුත් මම අද හිතන විදිහටත් ඒ බොහොම ප්‍රධානියෙකුට අවශ්‍ය සියලු අංගෝම් අංග සහිත මේෂයක් පුටුවක් සහ අවශ්‍ය කාර්යාලීය උපකරණ එතන තිබුණා. නමුත් මම හිතන විදිහට මේ මහේෂාගේ පෙනුම ගැන කල්පනා කරලා වෙන්නේ නැති අපේ සහෝදර දෙපාර්තමේන්තු ප්‍රධානීන් අර හයි හෙඩ් ටේබල් වලට ඉල්ලුමක් ඇති කරේ මට හිතෙන්නේ අපේ හාමුදුරනේ දැන් මේ ඇති වෙලා තියෙන සමාජමය ප්‍රශ්න ඔක්කොටම මේ දේශපාලන විතරක් නෙවෙයි කොහොම ඉගෙන ගත්ත සුදුසුකම් ගන්නද ඒ පුරවැසියොත් වග කියන්න ඕනේ මං හිතන්නේ විදේශ වෙනිය අර්බුද වගේ වට. මට හිතෙන්නේ මේක අපේ හාමුදුරනේ අපේ ජාතික වශයෙන්ම අපි සරල අල්පේච්ච ජීවිතය පිළිබඳ බුදුරජාන් වහන්සේගේ දහම ඊටාම අල්ප කොට සලකන නිසාද මෙහෙම ප්‍රතිඵල භුක්ති විඳින්නේ මට හිතුණා අපේ හාමුදුරනේ දූතාංග සමාදන් වෙන අපේ මහරහතුන් වහන්සේලා හැම කියවු කියවීමක් තිබුණ නිසා මම විශ්‍රාම යනතුරු ඒ අල්පේච්ච ආසනයේ වාඩි වී සිටිනවා කියලා මම ඒක කරා. ඉතින් ඊට පස්සේ මම එතන අතහැරාම ඊළඟ මගේ ප්‍රධානියත් අර මහේශාක්‍ය ආසනය ලබාගත්තා. ඉතින් මම හිතන්නේ නා ජනතාව කෙරෙහි ඇති මෛත්‍රියේ අඩුවක් වෙන්න පුළුවන් ඒක. අර ආසනය හොඳටම ප්‍රමාණවත්. ඉතින් මං හිතන්නේ අපේ හාමුදුරනේ මේ මේකත් අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපිට පුළුවන් වෙන්නේ අපේ සීමාව තුල අපේ ජීවිතය හැඩ ගැස්සා ගැනීම හැර අපේ හාමුදුරනේ අපිට අන්‍යයන්ට කළ හැකි බලපෑම මොකක් අපේ ඒ වගේ පොදු කාරණාවලදී ඉතින් අපිට නීති පනවන්න බෑ අපිට යහපත් ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක ඉතින් අනිත් අය අනුගමනය කරනවා නම් ඒක වෙනම දෙයක්. ඉතින් අනිත් කාරණේ තව මෙහෙම පැත්තකුත් තියෙනවා. දැන් සමහර තැන්වල ඒ එතනට අවශ්‍ය පෙනුම, එතනට අවශ්‍ය ඒ මහේශාක්‍ය, ඒ වටපිටාව නැති වුණොත් එතන මේ වැඩ ටික පහසුවෙන් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ බඳු තැන්වලදී අපිට මේ මහේශාක්‍ය පෙනුම එතන හදන්නත් වෙනවා. හැබැයි ඒක අපි තීරණය කරන්න නැත්තේ ඒකෙන් කොච්චර සමාජයට ප්‍රතිලාභයක් ලැබෙනවද කියන කාරණය මතයි. ඉතින් ඒ නිසා අවශ්‍යතාවය මත දැන් අපි හිතමු රජු කියන කෙනා නිකන් යාචකෙක් වගේ ඇඳගෙන නිකන් සාමාන්‍ය පොඩි පුටුවක වාඩි වෙලා එහෙම කටයුතු කරන්න බැහැනේ. ඔහු ඔහුට අර රටක් පරිපාලනය කරන්න නම් කාගෙත් අර ආකර්ෂණය ලැබෙන හැටියට යම් මහේශාක්‍ය භවකට ඔහුගේ ජීවිතේ පවත්වන්න වෙනවා. එතකොට තමන්ගේ මනස තුල තියෙන අල්පේච්ඡ ගුණය වෙනම පවත්ව ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. අර සම්තති අමාත්‍යවරයා ਸਰවාභරණයෙන් සැරසිලා උටුණු පැනඳගෙන ඉඳද්දි මොකද ඔහුට తాවකාලිකව රජසැප විඳින්න දවස් 7ක් දුන්න කොසල් රජුට ප්‍රාන්ත ජනපදයක ඇතිවෙච්ච යුද්ධයක් වැළැක්වුවා කියලා. ඒකට ප්‍රසාදයක් ඇති. එතකොට සර්වාභරණයෙන් සැරසිලා ඉඳද්දි තමයි අර සම්තති අමාත්‍යවරයා අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සර්වාභරණයෙන් සැරසිලා හිටියත් උටුණු පැනඳගෙන හිටියත් මනස සාන්තනං දාන්තනං බ්‍රහ්මචර්යාව නියත බ්‍රහ්මචර්යාවෙහි ස්ථාපිත වෙලා නම් ඒ තනත්තා ශ්‍රමණේ. ඒ තනත්තා බ්‍රාහමණෙක්. ඒ තනත්තා භික්ෂුවක් කියලා හඳුන්වන්නට වටිනවා කියන. එතකොට දැන් චක්‍රවර්ති රජවරු ගැන කතා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කරන උන්වහන්සේ පෙර භවයක මහා සුදර්ශන කියන සක්විති රජුරුව වෙලා හිටපු. එතකොට ඒ මහා සුදර්ශන සක්විති රජුරවන්ට නගර 84000 ලෝකේ පුරා මුළු පෘථිවිය පුරාම නගර 84000. එතකොට ඒවැ මාලිගා 84000. ඊළඟට භාර්යාවෝ ඒ හැමතැනම පරිවාරයට. ඊළඟට යාන 84000. එතකොට මෙහෙම උන්වහන්සේ පැහැදිලි කරන ඔය 84000ක් නගරවල තිබිච්ච සැප සම්පත්. පැහැදිලි කරලා උන්වහන්සේ දේශනා කරන නමුත් ඒ මහා සුදර්ශන ශක්තිති රජුරෝ එක වේලකට ආහාර ගත්තේ කෙනෙකුට කුසට ප්‍රමාණවත් වෙන ආහාර ටිකක් පමණයි. එතකොට වස්ත්‍ර යුග දෙකක් පමණයි පරිහරණය කළේ එකවරකට. එතකොට එකවරකට එක යහනාවක් පමණයි පරිහරණය කළේ. හැබැයි ඒ සක්විති රජුරෝ මට මේ 84000ක් එපා මේවා නිකන් මහජනයාගේ මුදල් නාස්ති වීමක් කියලා අරව ප්‍රතික්ෂේප කළේ නැහැ. සක්විති රජු කියලා කියන්නේ ඔහුගේ බලය මුළු පෘථුවියේම පතුරලා තියෙනවා. එතකොට ඒ ඒ බලය පතුරවන්නට ඕන අන්නය ධාර්මික මගකට යොමු කරන්න. ඒ ධාර්මික මගකට යොමු කරන්න රජුගේ අනසක පවත්වන්නට රජු පිළිගන්නා කෙනෙක් බවට පත් වෙන්නට අර අර ප්‍රභූත්වය එහෙම නැත්නම් අර මහේශාක්‍ය ගතිය අවශ්‍යයි. හැබැයි උන්වහන්සේ අර අර විදිහට බොහොම අල්පේච්ඡව කටයුතු කළා ඊට පස්සේ අර රණින් රිදියෙන් මුතු මැණික් වලින් හදපු મંદિરයක් ඇතුලේ උන්වහන්සේ අවුරුදු 20000ක් මෛත්‍රී ධානයේ වඩන එතකොට දැන් මෛත්‍රී ධානයේ වඩන එච්චර මෙත්තාවක් තියෙන එහෙම කටයුතු කරන කෙනෙකුට ඉතින් තිබුණනේ අර 84000ක් ඒවා ඔක්කොම ඒවා කඩලා බිඳලා ඒවා මහජනයාගේ පොදු පරිහරණයට යොමු කරන්න තිබුණා. එහෙම කරන්න ගියේ නැහැ. ඒක තමයි පරිපාලනය කියලා කියන්නේ. එතකොට පරිපාලනය තුල අනුන්ට යහපතක් කරන්නේ මහේශාක්‍ය බව අවශ්‍ය නම් දැන් ඔබතුමා කිව්ව කාරණේ ඊටාම පැහැදිලි ඔබතුමා ඊටාම මෛත්‍රී සහගත හැඟීමෙන් යුක්තව අනිත් අයටත් ආදර්ශයක් වෙන්නට අල්පේච්ඡව ඔබතුමා කටයුතු කළා ඒක ඊටාමත් ප්‍රශස්තයි හැබැයි අපිට යම් තැනක ඒ මහේශාක්‍ය බව ඇති කළ යුතුය නම් අන් අයගේ යහපත වෙනුවෙන් එතනදී අපි දක්ෂ වෙන්නට ඕනේ අපේ මනස තුල ඒ අල්පේච්ඡ බව තියාගෙන මහජන සුභ සාධනය සඳහා ඒ ප්‍රභූ බව එහෙම නැත්නම් ඒ මහේශාක්‍ය ගුණය පාරිසරික වශයෙන් ගොඩනගන්න. ඉතින් ඒක තමයි මේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල අපි අවස්ථාවෝචිතව අවසාන ප්‍රතිඵලය විය යුත්තේ මහේශා ඒ පිටපෙනුම මොකක්ද කියන එක නෙමෙයි. අවසාන ප්‍රතිඵල විය යුත්තේ ඒ වැඩපිළිවෙල තුල Tamanටත් අනුන්ටත් යහපතක් වෙන වැඩපිළිවෙල. එතකොට ඔබතුමාට එදා දැනුනේ අර විදිහට ඒ ඒ මහා ආසන පිළිගන්නේ නැතුව එහෙම කටයුතු කරාම ඒකෙන් යහපතක් කරන්න පුළුවන් කියන එක ඔබතුමාට දැනෙච්ච නිසා ඔබතුමා එහෙම කළා. එතකොට යම් තැනක අපිට දැනෙනවා නම් මේ මහේශාක්‍ය බව ගොඩ නැගුවාමයි මේ සේවය කරන්න පුළුවන්. එතකොටයි අනිත් අයට යමක් දනවන්නට පුළුවන්. ඒක එහෙම අපිට හැඟෙනවා නම් එතනදී ඒ අන් අයගේ යහපත සඳහා අපිට ඒ කටයුත්ත එතනදී කරන්න වෙනවා. අන්න ඒ දෙපැත්තම අපි ඔතනදී මධ්‍යස්තව තේරුම් ගන්නට ඕන. එතකොට බාහිර පෙනුම මොකක් වුණත් ਸਰවාභරණයෙන් සරසලා ඉන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අපේ මනස කොතනද තියෙන්නේ කියන එක. ඉතින් නිවැරදි තැනක මනස පවත්වාගෙන ප්‍රතිපදාව තුළ Tamanටත් අනුන්ටත් වැඩි අර්ථයක් වෙන හැටියකට අපිට බාහිර ස්වභාවය හසුරුවා ගන්න අපි දක්ෂ වෙන්න. එයි අපේ හඳුනේ. ඔබ වහන්සේට පින් උපේක්ෂා සහගත මධ්‍යස්ත විග්‍රහයට මම හිතන්නේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අවසානයේ කියපු ගිතාම විශිෂ්ට දේ සියල්ලේ අවසාන අරමුණ මටද අනුන්ටද යහපත යහපතක් ඒකයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙල තුළ න අත්ත්‍යබ්‍යාබාධාය සංවත්තති න පරබ්‍යාබාධාය සංවත්තති න උභයබ්‍යාබාධ. Tamanට අනර්ථයක් නොවෙන්න ඕනේ. ඒ කියන්නේ Taman තුල තෘෂ්ණාව ක්ලේශයන් අවදි කරගෙන නිකම් මේ එක භවයක පුම්බගෙන ඉඳලා අන්තිමට නිරයට යන මට්ටමට Taman කටයුතු කරනවා නම් ඒ Tamanට අනර්ථයක්. එහෙම පුම්බන්න ගිහිල්ලා මහජනයාගේ ධනය නිකන් අනවශ්‍ය විදිහට නාස්ති කරලා වියදම් කරලා රටට සම්පත් අහිමි කරලා විනාශයක් කරනවනේ ඒක රටට යහපතයි. එතකොට දෙපැත්තටම අනර්ථයක්. එතකොට තමන් මේ විදිහට මනස කෙලස ගන්නෙ නැතුව තමන්ගේ මනසත් පවත්වාගෙන සමාජ සුබ සඳහා සමාජයේ අභිවෘද්ධිය සඳහා සමාජයට යමක් කාවැද්දීම සඳහා සමාජයේ පාලනය කිරීම සඳහා එතන අවශ්‍යතාවය සඳහා යමක් ගොඩනැගිය යුතු නම් ඒක අපි සත්භාවයෙන් ගොඩනගන්නට ඕන කුමක් සඳහාද අර යහපත ලෝකයට සිද්ධ කරන්න. ඉතින් අවසානයේ අපි නිර්මාණය කරනවද යමක් නැද්ද පාවිච්චි කරනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ එහි පරමාර්ථය කුමක්ද කියන එකයි. එයි අපේ අපේ ආවුදුන් නිදුක් වේවා නිරෝගී වේවා. හොඳයි. ඊට පස්සේ